චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං සතු සතු සතු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 භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකියාය යදිදං තත්තාරෝ සතිපට්ඨාන සාදු සාදු සාදු සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුජානන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි අහලා තියෙනවා අතීතයේදී බුදුරජාන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ සමහර පුද්ගලයෝ සමහර බ්‍රාහ්මණයෝ අන්‍ය තීර්ථකයන් බවට පත් වෙලා ඉඳලා අන්‍ය ලබ්ධීන් වල ඉඳලා බුදුබණ ඇහිලා ඒ ධර්මය තේරිලා තෙරුවන් සරණ ගිය විදිහ අපි අහලා තියෙනවා. ආ අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජීය පටිච්චන්නං වා විවරෙය්‍ය මේ විදිහට යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩුකුරු වුණා වාගේ, වැහිලා තිබ්බ දෙයක් ඇරුණා වාගේ, අඳුරේ යන කෙනෙකුට පහන් දැල්ලක් පත්තු කරා වාගේ, පහන් දැල්ලක් පත්තු කරාම වටේ පිටේ තියෙන දේවල් පේනවා වාගේ. එතකොට මොකක්ද දන්නේ ඒ වෙන්නේ? ඒ වාගේ වාගේ කියනවා මොකක්ද වෙන්නේ කියලා අපි නිකන් හරි හිතලා බලන්න ඕනේ. එතකොටයි හරියට සරණාගමනය සිද්ධ වුණේ නේද? එදා ඒ තමයි අන්න තීර්ථකෝ නිකන් නෙවෙයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන නිකන් නෙවෙයි. මොකක්ද තේරිලා මේ සරණ යන්නේ. ඔව් මේකයි මෙහෙමයි කියලා හොඳට තේරිලා දැනিলা තමයි තරහ යන්නේ. ඒ ඒ ඒ සරණ යන්නේ එහෙම දැනিলা තේරිලා. එහෙනම් මොකක් හරි වෙනසක් සිද්ධ වෙලා තියෙන්න ඕනේ. මොනවා හරි වෙනසක් සිද්ධ වෙන්න වෙනවා නම් විය යුත්තේ අපේ තියෙන මේ දැනීම් වල. ඒක ඇහි සිද්ධ විය හැකි වෙනසක්ද? නෑ ඇහැ වෙනස් වෙනවා කියලා කිසිම වෙනසක් වෙන්නේ කනේ නාහේ දිවේ ශරීරේ නෑ එහෙනම් වෙනස් සිද්ධ වෙන්න ඕනේ අපේ මනසේ ඉන්නත් මේ අපිට මේ ලෝකය දැනෙන්නේ අපිට මේ ලෝකය තේරෙන්නේ අපේ දැනුම් ප්‍රමාණයට අනුව කියලා මම හැමදාම කියනවා අපි සමහරලාට කියනවානේ අදනේ මට තේරුනේ මේක හැටි කියලා අදනේ මට තේරුණේ කියලා කියන්නේ ඊට කලින් තේරිලා නැති හින්දානේ නේද? අදනේ මට මෙයාගේ තරම තේරුණේ හරියටම කියලා කියන ඊට කලින් තේරුණ නැති හින්දානේ. එහෙනම් අපිට දැනෙන්නේ තේරෙන්නේ තේරෙන හැටියට නේද? නේද? ඒකට නොතේරෙන දේක් තේරුණාම අපි කියනවා මම මෙච්චර කල් නිකන් පිස්සුවෙන් වගේ ඉඳලා තින්නේ කියලා. අපි කියනවා නිකන් නේද නොදන්නවා වගේ ඉඳලා තින්නේ. එහෙනම් දන්නේ නැතුව ඉඳලා තින්නේ. මෙච්චර කාල අපරාධ මං හරියට ඔකට හරිය ලස්සන උදාහරණයක් තියෙන ධර්මයේ අපි කියලා තියෙනවා නමුත් ආයෙ කියන්නම් අන්ධකාරයේ මහ ඝන අන්ධකාරයේ යනවා කෙනෙක් පාරක යනකොට ලොකු වලකට වැටෙනවා වලකට වැටෙනකොට මොකද කරන්නේ මේ තැනත්තා ඉතින් ඒ වටේ පිටේ අල්ලගන්න මොකක් හරි තියෙනවා බලනකොට වැලකට වැලක් අහුවෙලා එල්ලෙනවා දැන් එල්ලිලා ඉන්නවා හරි අමාරුවෙන් එල්ලලා ඉන්නවා ටික ටික ටික ටික උදේ එළිය වැටෙනවා. පල්ලෙහා බලනවා දැන්. එළිය වැටෙනකොට පල්ලෙහා බලනකොට තව අඩියයි වැටෙන්න තිබිලා තියෙනවා. අඩියයි වැටෙන්න තිබිලා තියෙනවා. දැනගත්තා නම් පැය ගාණක් එල්ලිලා ඉඳීද? කයින් දැනගත්තා නම් පැය ගාණක් එල්ලිලා ඉන්නේ නැහැ මොකද කරන්නේ? බිමට බහලා ඉන්නවා ඉතින් කෑ ගහන්න හරි අර එල්ලිලා අමාරුවෙන් ඉඳලා තියෙනවා. අන්න ඒ වගේ ධර්මයේ සඳහන් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර උපමාවක් ධර්මය අවබෝධ වෙන තුරු ධර්මය අවබෝධ වෙනකොට දැනෙන්නේ අපරාධේ මම එල්ලිලා හිටියේ කියලා. හරියට හිතනවනේ අපරාධේ මම එල්ලිලා හිටියේ කියලා. අපරාධේ මම එල්ලිලා හිටියේ කියලා දැනෙන්නේ ධර්මය අවබෝධ කරනකොටයි. ඒ කියන්නේ මොන වගේ දෙල්ලිලා ඉඳලා තියෙන්නේ? නැති දෙයක එල්ලිලා ඉඳලා. පංච උපාදානස්කන්ධය එල්ලලා හිටියේ කියලා. එතකොට පින්නත් මේ දැන් අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ අපේ හිත වෙනස් කරමින් යන ගමනක් ගැන නාම රූප පරිච්ඡේදය ඊළඟට පච්චේ පරිග්‍රහ සම්මස්තන ඥානය මේ විදිහට අපි ටිකින් ටික ටික ටික කතා කර කර ඉන්නවා මොකක්ද මේ මේ ඔක්කොම චින්තන විපර්යාස ලෝකය පේන විදිහේ වෙනසක්. ත්‍රිලක්ෂණය මෙනෙහි කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ගැන අපි බොහෝ වශයෙන් කතා කරා. ත්‍රිලක්ෂණය මෙනෙහි කරනකොට පින්වත්නි යම්කිසි කෙනෙකුට සිහියක් උපදිනවා කාලයක් යනකොට එයාට මේ ලෝකය ඒ කියන්නේ හොඳින් හොඳින් මෙනෙහි කරනකොට ආය මම ඒ ඔක්කොම කියන්නේ නැත්නම් එකම දේ එකම දේ ආයෙ කියව වෙනවා. බොහෝ වශයෙන් අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය මෙනෙහි කරනකොට අපි කිව්ව මේ ලෝකයේම කැටි වෙලා දැනෙන්න ඕන කියලා සම්මස්සඥානය කිව්ව එකයි කැටි වෙලා දැනෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඔක්කොම එකට දැනෙනවා අනිත්‍ය ස්වභාවය. ඔක්කොම එකට මේ ලෝකයේ මහා දුක් ගුහාවක් වගේ දැනෙනවා. මහා දුක් ගුලියක් වගේ දැනෙනවා. එකට දැනෙනවා. එතකොට ඒක මේ භයානක දෙයක් නෙවෙයි. හැමතැනම තියෙන දුක්ඛිත ස්වභාවයන් සංවේදීව ඒ ඒ කෙනා තුල දුක් හැදෙන ආකාරය තමන්ගේ සිතට දැනෙන ස්වභාවයක් ඒ තැන් තැන් වල දුක් ඇති වෙන ස්වභාවය මේ සංස්කාරය අල්ලාගත්ත නිකන් හිතලා බලන්න නිකමට මේ වෙලාවේ මේ මොහොතේ ප්‍රියංගෙන් වෙන්නේ මෙහිඳ දුක් විඳින පිස් කීයක් නම් ලෝකයක්ද මේ වෙලාවේ තරහෙන් පීඩාවට පත් වෙලා හැම වෙලේම මේ තරහ පුද්ගලයා ගැන මෙනෙහි කර කර කියපු එක වචනයක් එක ක්‍රියාවක් මෙනෙහි කර කර මෙනෙහි කර කර අතුල ගිනි ගන්න කී දෙනෙක් මේ නෝට ඉන්නවද? නේද? දඬු පොළු මුගුරු හොයන හරිම පීඩිතව ජීවත් වෙන ස්වභාවයේ ඉන්න කී දෙනෙක් නම් පරණ කරපු කියවපු දේවල් ඊළඟට ප්‍රියංගෙන් වෙන්වීම කියන එක දරා ගන්න බැරුව මට මගේ මෙන්න මේ ප්‍රිය අය ඕනේ අය මේ අය ඕනේ අය මේ අය ඕනේ අය මේවා නැතුව ඉන්නට බැරිය කියලා සුසුම් හිලහෙල පැය ගණන් දවස් ගණන් මහා ගින් ඇතුලාන්ත ගින්නකින් දැවි දැවි දැවි දැවි දරන්න බැරි රෝගයක් හැදුනා වාගේ පින්නත් නේ අධික වේදනාවක් තියෙන රෝගයක් හැදුනා වාගේ එහෙනම් කයි කායික රෝගයක් හැදුනා කියන්නකෝ එක දිගට වේදනාවක් තියෙනවා දැන් ඉතින් ඉන්න බෑ හොඳ වෙනකම් නේද ප්‍රතිකාර කරලා ඉන්න හොඳ වෙනකම් ඉන්න ඕනේ ආන් ඒ වගේම රැය පහන් කරගන්න අමාරු ස්වභාවය එළිවෙන අඳුරටපත් වෙන රැය එළිවෙන්න එළි වෙනකන් නිින්ද යන්නේ නැතුව අතුලාන්ත පීඩණයකින් අනන්ත දුක්ගිනි විඳින්මින් ප්‍රියංගෙන් වෙන්වීම අපයන්හායක වීම ජරාවටපත් වීම ව්‍යාධියටපත් වීම හින්දා ඇතුලෙන් විශාල පීඩනයක් විඳින්මින් මේ වෙනකොට කී දෙනෙක් ඇද්ද? ඇයි මෙහෙම? නේද ලෝකයේ මිනිසුන් මොනවා හරි සැපක් විඳිනවා නම් ඒ විඳින්නා වූ සැප තුලම ගැබ් වෙච්ච, ඉර වෙච්ච ඒ සැපය තුලින්ම මතුවෙන ඒ සැපය තුලින්ම මතුවෙන දුක් තියෙනවා. ඒ විඳින්නා වූ සැපය තුලින්ම ලැබෙන සැපය හරියට දඬුවම් වගේ. නේද? හරියට නිකන් අර නේද? මේ දේ ගත්තොත් මේ දේ දෙනවා වගේ අර කොන්දේසිත් එක්ක දෙන්නේ. හරි මම මේක දෙන්නම් මට මෙන්න මෙච්චර දෙයක් කරලා දෙන්න ඕන වගේ අපිට මේ ලෝකයේ යම් සැපයක් ලැබෙනවා නම් පිටවත් මොනවා හරි හොඳයි කියලා දෙයක් ලැබෙනවා නම් ඒවා ලැබෙන්නේ මහා දුක් ගන්නකුත් කරපින්න වෙනමයි. මහා දුක් දුක් වර්ගයකුත් එකතු කරගෙනමයි ඒවා ලැබෙන්නේ. ඒ වෙන මොකක්වත් වෙනේ කාරණාව අනිත්‍ය ස්වභාවයේ හින්දා වෙනස් වෙන ස්වභාවයේ හින්දා. අන්න ඒ වෙනස් වෙන ස්වභාවය අපේ සිතට හොඳින් දැනෙන්න ඕනේ. ආන්ගේ දැනීම ඒ වගේම මේ වෙනස් වෙන ස්වභාවයෙන් හින්දා හැම නිමේෂයකම පහළ වෙන සිතක තියෙන පීඩිත ගතිය, රැක ගන්න හදන ගතිය, බය ගතිය හැම වෙලෙම මේ වෙනස් වෙන ස්වභාවයෙන් දැනේ තියෙන්නේ අපිට. වෙනස් වෙන දේවල් වෙනස් වෙන දේවල් එක්ක ජීවත් වෙන අපි වෙනස්සේ දැන් වෙනස්සේ දැන් වෙනස්සේ දැන් වෙනස්සේ කියලා බයේ ඉන්නවද නැද්ද? හැම වෙලේම බය ඉන්නවා. හැම වෙලේම පීඩණයෙන් ඉන්නේ. නොඒවා කියන ප්‍රාර්ථනාවෙන් ඉන්නේ. එහෙනම් දරුවෝ ටික පාසල් ගිහින් එනකන්වත් විශ්වාස නැහැ. ඒ විතර නෙවෙයි ගෙදර ඉන්න අයවත් අනිත් අයගේ ආදරයක් ගැන වුණත් කොයි වෙලාවක හරි වෙනස් වෙයි කියලා ලැබුණාම පුදුම බයකින් ඉන්නේ. වෙනස් වෙන්න දෙන්නේ නැහැ කියලා නේද පීඩණයකින් ඉන්නේ. ඉතින් ඒ වගේ ලැබිලා තියෙන සැපත් එක්කම පෙරපසු නොවීම දුක් වර්ගයක් මිශ්‍රිතවමයි හැදෙන්නේ. කිරි වීදුරට ගොම බින්දුව වටනවා වගේ. මම මේ අතකින් අහන්න එහෙම නැති වෙනස් වෙන්නේ නැති වෙයි කියලා තියෙන බය නැති රැකගන්න ඕනේ කියලා පීඩණය නැති මොනවා හරි සැප කම්මුණක් දන්න ජීවිතේ. හැම්බුණා නම් හම්බුණ හැම එකේ මේක තියෙනවද නැද්ද? ඉතින් එහෙනම් පීඩිතයි අපි. වෙහෙසයි අපිට. රැකගන්න හරියට උත්සාහ ගන්න ඕනේ. මෙන්න මේ ගතිය මේ කියනකොට දැනෙනවා. නමුත් නමුත් මොහොතකින් අමතක වෙලා යන්නේ මේ පිළිබඳව අපි ගවේෂණය කරන්නේ නැති හින්දා මේ පිළිබඳව මෙනෙහි කරන්නේ නැති හින්දා ඒතර හොඳින් හොඳින් හොඳින් නැවත නැවත නැවත නැවත ත්‍රිලක්ෂණය මෙනෙහි කරනකොට පින්නත් මේ තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් අඩු වෙලා ගිහිල්ලා ප්‍රමාණිකූලව මේ ත්‍රිලක්ෂණයේ හිත වැටිලා ඒකින්ද අඩු වෙන ඒකින්ද විස්තරෙන ගතිය සිද්ධ වෙන අඩුවෙන්ද නාම රූපයන්හි හිත රඳවගෙන ඉන්න පුළුවන් හැකියාව ලැබෙනකොට අපිට යම් දෙයක් ගවේෂණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙතෙන්ට එන්න අපි කතා කරා මුලින්දම සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthි විසුද්ධි, කාංකායතන විසුද්ධි ඔය විදිහට එන්න ඕනේ කියලා. යම් දෙයක් ගවේෂණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තමයි ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම. ඒකට කියනවා උද්‍යව්‍ය ඥානය කියලා. ඒ ඇතිවීම නැතිවීම සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ පංච පාදානස්කන්ධේ මෙයාට වැටහෙන්න ගන්නවා ටික ටික ටික ටික. ඒ එහෙම වැටෙන කාලෙට පින්නත් මේ ඇතිවීම නැතිවීම වැටෙන කාලෙට එයාට නාම රූප නාම රූප වශයෙන් නෙවෙයි පෙනෙන්නේ. නාම රූප නාම රූප වශයෙන් ඒ කියන්නේ නාම රූප પરම්පරාව මේ එක එක ඝන වස්තු වශයෙන් නෙවෙයි පේන්නේ ක්‍රියාවසයෙන් නෙවෙයි පේන්නේ මේවා පේන්නේ ඇති වෙන නැති වෙන සංස්කාරයන් විදිහට. සැරෙන් සැරේ සැරෙන් සැරේ ටික ටික ටික ටික ඒ විදිහට පේනවා කියන්නේ මේ ඇහැට පේනවා වගේ නෙවෙයි. තමන්ගේ සිතට අවබෝධ වෙනවා මෙන්න මේ පේලිය මේ වගේ එකක් කියලා. මෙන්න මේ නාම පේලිය මෙන්න මේ රූප නැත්තම් වේදනාව ගැන අවධානය යොමු කරනකොට වේදනාවේ ඇතිවීම නැතිවීම ප්‍රකට වෙනවා ටික ටික ටික ටික. ඒක කොච්චර ප්‍රකට වෙන්න ඕනද කියනවා නම් ඉස්සෙල්ලාම දැන් අපි හිතමුකෝ දැන් මේ එක දිගට තියෙන වේදනාවක් කියලා මං හිතාගෙන ඉන්නවා මගේ ජීවිතේ. එතකොට ඒ වේදනාව කැඩි කැඩි යනවා කියලා සිහියක් උපදිනවා මට හැබැයි මේ නෑ මේක එහෙම එකක් නෙවෙයි ඇති වෙනවා නැති වෙනවා කියලා සිහියක් උපදිනවා. එක දිගට තියෙන ආදරයක් තියෙනවා කියලා මම හිතාගෙන ඉන්නවා මට දැනෙනවා දැන් මේ වෙනකොට මගේ ජීවිතේ හෝ අනුන්ගේ අනුන්ගෙන් මට ලැබෙන ආදරයක් හෝ මගේ හෝ මූලිකව මාව පිරික්සලා බලනකොට දැන් එකපාරට මම එක දිගට තියෙන ආදරයක් කියලා කියනකොට පින්නන්ද මේ අත්තන්ට යම් දරුවෙක් කෙරෙහි හෝ තියෙන ආදරයක් මතක් වුණාද? ආ මතක් කරන්නකො. එහෙම එකක් නැද්ද? ආ ආ ආ පාටවත් නැහැ මට තමයි තියෙන්නේ. ආ මතක් වුණා. මෙතරලා එක කොහෙද තිබ්බේ? දැන් මම මතක් කරනකන් මේ හොඳට බණ අහන් ඉන්න වෙලාවේ ආදරේ කොහෙද තිබ්බේ? කොහෙද තිබ්බේ? කොහෙවත් නැහැ. හරිද? කොහේ හරි තිබුණා නම් අපේ හිතට ඒක දැනෙන්න දැනෙන්න ඕනේ. එහෙනම් කොහේ තිබිලා ආවාද? කොහේවත් තිබිලා ආව නෙවෙයි. අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය ඒවා හේතු වෙලා නැවත හටගත්තා. ඔක කොහොමද අපි කතා කරන්නේ? බොන්චි ඇටයක් වගේ කියලා. බොන්චි ඇටයක් පැල කරපුවාම මේ පහ පොළවේ පැලේ හැදෙනකොට බොංචි යටේ නැහැ. හැබැයි හැදෙන්නේ බොංචි යටමයි. නේද? ඒ ඒ බොංචි යට හැදෙන්න කලින් හිටවපු බොංචි යටේ හේතු උනාද නැද්ද? ආන් ඒ වගේ අපේ අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය දේවල් හේතු වෙලා නැවත සකස් වෙනවා. නැවත සකස් වෙනවා. නැවත සකස් වෙනවා. දැන් මට මගේ හිතේ කෙනෙක් ගැන ආදරයක් හට ගන්නවා හටගෙන තියෙනවා ඒ මං අතීතයේ ආගෙන ආදරෙන් මෙනෙහි කරපු හින්දා කලින් හටගෙන තියෙන හින්දා. ඒතර වෙන කෙනෙකුට ඒ දැනත්තා ගැන ආදරයක් උපදින්නේ නැහැ. ඇයි? එයාට හේතු වෙන්න දෙයක් නැති හින්දා. හරිද? එතකොට මගේ හිතේ මේ වෙලාවේ යම් හැඟීමක් උපදින්නේ අතීතයේ දේවල් හේතු වෙලා. දැන් මම බලන්න ආයසරයක් ආදරය අමතක වුණා. දැන් ආයෙ කියනට ආයෙ මතක් කරනවා. හරියට හුස්ම වගේ. මේ බලන්න හුස්ම දිහා. මෙතරලා හුස්ම ගත්තේ නැද්ද? මං කියන මෙතරලා හුස්ම ගත්තේ නැහැ කියලා. කිව්වොත් එහෙම සැකයි. ඇතර ගත්තේ නෑවද? නෑ මම මැරිලා නෑනේ. අන්න ඒකෙන් තමයි ඔය කියන්නේ මම දිගටම ගත්තා කියලා. නේද? මං කියනවා මෙච්චර රැස් බිහෙලුවේ නෑ කියලා. ඇත්තම රැස් බිහෙලා නමතුණක් දන්නේත් නෑ. අන් දැන් තමයි ඔන්න මතක් වෙන්නේ. එතකොට මෙච්චර වෙලා මේක උනේ නැද්ද? මේක උනා කියලා මේ ලෝකේ කවුරු හරි දන්නවද මෙච්චර වෙලා? අප්‍රකටව උතර කියන අප්‍රකටව දන්නවා කියලා. නෑ නෑ අප්‍රකටව දන්නේ නෑ. හරි. දැනීම කියනක නෑ. ඇයි ඒ එතෙන්ට හිත පහළ වුනේ? නැති හින්දා. ඔන්නෝම අපි වෙන් කරගත්ත මේ නාම රූපයන් වල මේ ආදරය කියනක මේ ඇති වෙනව නැති වෙනව. වේදනාව කියනක මේ ඇති වෙනව නැති වෙනව. හරිද? සිත් කියන ඒවා මේ ඇති වෙනව නැති වෙනව. සංඥා කියනවා මේ ඇති වෙනව නැති වෙනව. ආන් ඒ විදිහට මේ මගේ වැඩපිළිවෙල පින්නත් මගේ ජීවිතය ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ගොන්නක එකතුවක් විදිහට රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නැත්නම් නාම වශයෙන් හෝ රූප වශයෙන් කියලා කොටස් දෙකකට බෙදලා එහි ඇතිවීම නැතිවීම තමන්ගේ තුලින් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තමන්ට ලැබෙනවා. අන්න එහෙම තේරුම් ගන්න පුළුවන් ශක්තියක් ලැබුණාට පස්සේ එයා මෙනෙහි කරොත් එහෙම මේ ලෝකයේ අන් අය කෙරෙහි අම්මා කියලා මෙනෙහි කරොත් එතනත් මං ගැන ආදරයක් ඇති වෙනව නැති වෙනව. අම්මා වෙලාවකට තරහ අම්මා වෙලාව තරහ ගිනව නැද්ද? නේද තරහ කියලා නිකන් යන්න කියලා වගේ බයින වෙලාවලුත් තියෙනවද නේද ඉඳලාම ආ එහෙනම් ඔය දැන් ඔය අම්මගේ ආදරේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියන එක ඇත්තද දන්නේ කාටියකට බොරු කියා ගන්නවා නේද අම්මගේ ආදරය අම්මලා දන්නවනේ අම්මලගෙන් අහමුකෝ මොකද කියන්නේ දරුවෝ කෙරෙහි තියෙන ආදරේ වෙනස් වෙන්නේ නැද්ද වෙනස් වෙන්නේ නැද්ද නේද? ඊටක ඕනෙම නැහැ මලවදේ කියලා හිතලා නැද්ද? ඊටක ඕනේ කියලා හිතනවා වගේ ඊටක ඕනේ නැහැ කියලා හිතන ඒවා ඔක්කොම වෙනස් වෙන දේවල්. ඒ ඇත්තට මුණ දෙන්න අපේ හිත කැමැතිම නැහැ. හරිද? ඒකට කැමැතිම නැහැ. ඒ ඇත්ත ගන්න කැමති නැහැ. විශේෂයෙන් තමන් ආදරය කරන අය ඉන්නවා නම් එන්නේ ඒ අය නම් කොහොමත්ම කැමති නැහැ වගේ පිළිගන්න. ඒක වෙනස් වෙනවා කියලා පිළිගන්න හිත ඉඩ දෙන්නේ නැහැ. ඒකට ඕනෑ තරම් සාධක වෙනස් වෙන්නේ නැහැ කියන සාධක මම ඉදිරිපත් කරන්නම් කියලා සාධක ඉදිරිපත් කරන්න තියෙනවා. හරි ඒවා එහෙම එහෙම එහෙම හේතු ඉදිරිපත් කර කර ඉදිරිපත් කර කර මොකද කරන්නේ? අරකටම උඩගෙඩි දෙමින් ඉඳලා අන්තිමට මොකද වෙන්නේ? මොකද ඔච්චර ඔය මේ මැරණකම් එකට ඉන්නවා කියපු අය එකිනෙක විතර කෝච්චියට පයින් ගිහිල්ලා දෙන්නම් පයින් යනවා. නේද? මැරෙනකන් එකට ඉන්නවා කියලා හිටපු අයගෙන් එක්කෙනෙක් විතරක් ගිහිල්ලා ඇයි ඇයි කොච්චර පයින් තියෙන්නේ? එක් මැරෙනකන් එකට ඉන්න කෙනා දෙන්නම් පයින්ද? නේද? ඇයි ඒ කියලා තේරෙනව නේද එතකොට? ඉතින් මේ වගේ දේවල් නේද හැම වෙලේම වෙනස් වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ, පළදු වෙන්නේ නැහැ කියලා ගත්තා. ඉතින් මේ පණිවිඩය තමන්ගේ හිතෙන් නැගෙන විදිහට කවදා හරි හිත සකස් කරගන්න වෙනවා. ඒකටමයි සිල් රකින්නේ. ඒකටමයි සමාධිය වඩන්නේ. ඒකටමයි මෛත්‍රිය, බුද්ධානුස්සතිය ආදී වඩන්නේ. ඒක තමයි ditthi visuddhi ඇති කරගන්නේ. ඒක තමයි කාංකා විතරන විසුද්ධිය ඇති කරගන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගන්නේ. ඒක තමයි දැන් මේ ප්‍රතිපදාව කියලා කියන්නේ. ওই විදිහට සිහියේ ඉපදලා පින්නද නිකන් ඉන්න එක නෙවෙයි. උදයව්‍ය ඥානය ඇති වුණා කියලා කියන්නේ ඒ නුවණ ඇති වුණා කියලා කියන්නේ ඒතනත්තාට නාම රූප ඇති වෙමින් නැති වෙමින් යන දෙයක් වග තමන්ගේ තමන්ට දකින දකින දේ තුල අහන අහන දේ තුල මෙනෙහි වෙන මෙනෙහි වෙන දේ තුල වැටහෙනවා හැරෙන්න ඊට ප්‍රතිවිරුද්ධ සියක් උපදින්නෙම හරි එහෙම වැටහෙනවා හැරෙන්න එහෙම තේරෙනවා හැරෙන්න ප්‍රතිවිරුද්ධ සියක් උපදින්නෙම නැහැ ආන් එතකොට කියනවා ඒ පිළිබඳ සිහිය ඒ පිළිබඳ නුවණ ඇති වුණා කලින් ඒ නුවණත් එක්කම ඇත්ත නේනම් අපේ අම්මා කියන්නේ බිනිබිදි යන ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යන පංච උපාදානස්කන්ධයක්. ඒක වචනයක් එහෙම නෙවෙයි. හරි. මේක තමයි කරන්න අමාරු වැඩේ. මේ ඒ කියන්නේ මේක එවැනි හැඟීමකුයි උපදින්න ඕනේ. චේතනාවක්. ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යන යම්කිසි ධාරාවක් මොකක් වගේද දුම් හිඳන්න වගේ හ්ම් දුම් හිඳැල්ල ඇයි අපිට දුම් හිඳැල්ල වගේ දකින්නේ ඇත්තම දුම් හිඳැල්ලක් තියෙනවද මම හැමදාම අහනවනේ දුම් හිඳැල්ලක් තියේද මොකද කියන්නේ දුම් හිඳැල්ලක් නම් නැත වතුර නම් ඇත එහෙනම් අපේ ගෙදර බාල්දියේ තියෙන වතුරටත් අපිට දුම් හිඳැල්ල කියන්න පුළුවන් වෙන්න ඕනේ දුම් හිඳැල්ල නැත්තරම නෑ කිව්වොත් අන්න එහෙම තමයි දුම් හිඳැල්ල කියන්නේ වතුරනේ නේද අපේ ගෙදර කලේ තියෙන වතුර දුම් හිඳැල්ල වෙන්න ඕනේ නෑ අර වතුරෙහි ඒ වතුරට ආවේනික හැඩයක් තියෙනවා. නේද? වතුරට ආවේනික මොන හැඩයක්දත් වේ. ඕන් දැන් කියන්න පුළුවන් නේද? වතුරට ආවේනික හැඩය ඒක වැටෙන තැන හැඩය. බාල්දියට දැම්මොත් බාල්දිය හැඩය, බෝතලේ දැම්මොත් බෝතලේ හැඩය. එහෙනම් ආවේනික හැඩයක් කියන එකත් කියන්න බෑද? නෑ පින්නන්නේ එතන තියෙන ගැලීමක් තියෙනවා. ඒ ගැලීමට ආවේනික හැඩයක් තියෙනවා. ඒ භූ විෂමතා අනුව අර මේ එක එක දේවල් හේතු වෙලා. අන්න එතන මොකද අපිට ඇල්ලක් වගේ පේන්නේ ඇයි? එක මොහොතක තියෙන වතුර බිඳුව එක තැනක තියෙන එකක් පල්ලෙහාට යනකොට ඊට උඩින් තියෙන එක එතෙන්ට යනවා ඊට උඩින් තියෙන එක එතෙන්ට යනවා ඒකට කියනවා ධාරාවක් ගැලීමක් කියලා අන්න ඒ වගේ අපේ ජීවිතය කියන්නේ ගැලීමක් හරි මොනවද මේ ගැලීම් ටික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගැලීම් පහක් තියෙනවා මෙතන ආන්ගේ ගැලීම් පහ පිරික්සන්න පුළුවන් වෙනවා ඔය විදිහට හිත ඒකාග්‍ර කරගෙන ඉදිරියට ආපු කෙනෙකුට එතකොට ඒ පිරික්සීමත් එක්ක එයාට දැනෙන්න පටන් ගන්නෙ මෙතන ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යන නාම රූප පරම්පරා දෙකක් නැත්තම් පහක් ඔය විදිහට ඒවා වෙන් වශයෙන් දැනෙන හැඟීමකුයි දැනට වෙන්නේ. හරි දුන්නේ ඉඳ ඇල්ල දිහා විමසිල්ලෙන් බලන්නකොට නැත්තම් අපි දන්නවනේ ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. මට පුළුවන් තුන් හින්දාලා ගෙදර ගේන්න යන්න. බෑ ලොකු හින්දාද? නෑ එහෙම එකක් ගේන්න. ගේන්න බෑ ඒක එතන හැදෙන දෙයක්. හැදෙන එක එක ස්නේහයයි ඒක ස්ථිර හැඩයක් තියෙන්නේ. ඒක කියනකොට ඒ කියන දේත් එක්ක අපේ හිතේ ඇති වෙන දුම් හිඳල්ලා ගැන ඇති වෙන හැඟීම එකද නැද්ද? මම කියන දුම් හිඳල්ලා කියන්නේ වතුර විතරයි. වතුර බින්දු බින්දු පල්ලෙහාට ගලන වතුර බින්දු කියලා කියනවා. එහෙම කිව්වහම මේ ඇත්තන්ට ඒ පිළිබඳ ඇති වෙන අදහසයි මං කියන දේ අතර පරස්පරයක් තියෙනවද? හොඳින් තේරුම් ගමු. ආයෙ මං අහන්නම් මේ ප්‍රශ්නේ. දැන් මං දුන් හිඳ ඇල්ල කියන්නේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ වැටෙන. හරිද? වතුර බිඳු රාශියක් කියලා කියනවා. එතකොට අපිට ඒක දැනෙනවනේ අපිට ඒක තේරෙනවනේ. ආන්ගේ තේරිච්ච එකයි මම දැන් කිව්වේ ඒකනේ කිව් එකයි දෙකම එකයිනේ කිව්ව දේ තේරෙනවා නේද කිව්ව දේ පිළිගන්නවද නැද්ද ඒක ගැන තර්ක කරන්න පුළුවන්ද ආන්ද්‍රෝය කියන එක එක වෙනස් කියලා නෑ කියන එක ඒ විදිහමද නැද්ද නේද එතකොට ඒ කියන එක පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා මං කියන ගෙදර ඉන්න අම්මා කියන්නේ ওই වගේ දුම් හිඳැල්ල වගේ කියලා ගැලීමක් කියලා කියනවා. සැකද නැද්ද? නේද? සැක විදින මොකද්ද අපේ හාමුදුරුවෝ කිව්වේ? නේද? අන්න බලන්න කවදා හරි දවසක ඒක පිළිබඳ සිහිය උපදිනවා. අන්න ඒ ඉපදිච්ච සිහිය. ඒකට තමයි අපි සීල රැක්කේ. ඒකට තමයි අපි සමාධිය වැඩුවේ. අන්න ඒක තේරුණා. ඒ වගේ එකක් තේරුම් ගත්තාම පින්නත් මේ ඒ තේරුම් ගත්ත පමණින් ලෝකයේත් එක්ක අපි බැඳෙන්නේ හරි දැන්ට වෙලා තියෙන්නේ භාවනාවක් කරන්න කිව්වත් වෙන තැනකට අරමුණු කරගෙන ඉන්න කිව්වත් මොනවද මතක් වෙන්නේ ඉඳගත්ත ගමන් ලෝක රසය මතක් වෙන්නේ නේද මේවා කොච්චර හොඳද මේවා කොච්චර හොඳද කී කී කී කී කී කී මතක් වෙනවා ඒකත් එක්ක අපිට අදාළ ඉලක්කයට යන්න පුළුවන්කමක් නැත්තේ නෑ ඒක ඒ ඒවා තේරුම් ගන්න මොකද මේ කෙලෙස් අඩු වෙන්නේ ඇත්ත දැක්කොත් ඒක මහා සුවදායක සුන්දර මధుර ප්‍රිය දෙයක් විදිහට අපේ හිතවලට දැනෙන්නේ ඔන්න ඔය ඇත්ත తত্ত্বය තේරුනේ නැති හින්දා නමුත් කවදා හරි දවසක අපිට තේරෙනවා මේක ඇතිවීම නැතිවීමක් ඇතිවීමක් නැතිවීමක් කියන එක්තරා ගැලීමක් කියලා නුවණක් උපදිනවා පින්වත්නි සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නෙකුට හරිද ඒ කියන්නේ නුවණින් දකින්න කෙනෙකුට ඒ ඒ කියන්නේ Taman දැනගත්ත දැනගත්ත කාරණාවල් වලට අනුව ධර්මය හදාරපු ditthිවිසුද්ධිය ආදී සම්පාදනය කරනකොට ඒ පිළිබඳ Taman අහගත්ත දැනගත්ත කාරණාවලට අනුව පින්නත් මේක තුලින් විමසා බලනවා මේක තුලින් විමසා බලනකොට ඒ දාත්තාට මේක ප්‍රත්‍යක්ෂ තේරෙනවා මේ මෙහෙම බිඳ බිඳ යන එක තමයි කියන්නේ දැන් මම මේ කියන දේ හරියට මම අර ඔය ඊට කලිනුත් මේ උදාහරණේ කිව්වා මේ දේශනා මාලාවේදීම මේ අර ගුරුවරයෙක් ඉන්නවා ගුරුවරයා කියනවා මෙන්න මේ සංයෝග දෙක එකට දාපුවාම මෙන්න මේ වගේ සංයෝගයක් හැදෙනවා කියලා පන්තියේදී. හරි? විද්‍යා පන්තියේදී කියනවා කියනකොට මේ සංයෝග දෙක එකට දාපුවාම මෙන්න මේ පාඩ තියෙන සංයෝගයක් හැදෙනවා කියලා කියනවා. කියලා අහනවා මේ ළමයින්ට ඒක ගැන සැකද? සැකද නැද්ද? සැකයක් තියෙනවා. ඇයි? කරලා බැලුවේ නෑ තාම. ගුරුවරයා ගැන තියෙන විශ්වාසය තමයි ඉන්නේ. පස්සේ පන්තියට ගිහිල්ලා කරලා බලනවා. විද්‍යාගාරයට ගිහිල්ලා කරලා බලනවා. බලනකොට ඇත්තටම මේ වගේම සංයෝගයක් උපදිනවා. ඒ පාටම තියෙන එකක්. දැන් ගුරුවරයා පන්තියට ආවහන දැන් සැකද? නෑ. ඇයි ඒක මම දැක්කා. ඒක දකින්න භාවිතා කරේ ඇහැ. එතකොට දැන් මං කියලා දුන්නා අම්මා කියන්නේ තාත්තා කියන්නේ සහෝදරයා කියන්නේ තමන් කියන්නේ තමන්ට අයිති නැති ධාරාවක්. ධාරා පහක්. සැකද? ඔව් සැකයි. එහෙනම් මොකද කරන්න ඕනේ? පරීක්ෂණය කරලා බලන්න ඕනේ. නේද? පරීක්ෂණය කරලා බලන්න ඕනේ. ඒකට තමයි අපි චිත්ත ශුද්ධිය ආදී කරගෙන එන්නේ. එහෙම එක දවසක ඔන්න කවදා හරි දවසක මේ එන්න මේක කැඩි කැඩි බිනි බිනි යන ධාරාවක් කියලා අපිට හොයාගන්න පුළුවන් වෙනවා. අන්න එතකොට කියනවා නුවණ ඉපදුනා කියලා. හරිද? ඒ නුවණ උපදිනකොටම සිහියක් උපදිනවා. අපේ මම මෙච්චර කාල හිතාන් හිටියේ මෙහෙම නෙවෙයිනේ. මම මෙච්චර කාල හිතාන් හිටියේ අහවලාය මේ විදිය මේ විදිය කියලා. දැන් මට තේරුනේ කියලා සිහියක් උපදිනවා. නුවණත් එක්කම සිහියක් උපදිනවා. දැන් තමයි මෙතන හොඳටම සතිපට්ඨානය සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ. මොකද අපි දන්නවා මේ අත්ව අහලා තියෙනවානේ. උද්‍යව්‍ය ඥානය ඉපදුනාද ඒ උද්‍යව්‍ය ඥානය ඊට පසුව ඒක පවත්වා ගත්තොත් ඉන් පසුව එන ඊළඟ විදර්ශනා නුවණ මොකද්ද බංගාණු පස්සනාව එතකොට බංගාණු පස්සනාව කියන්නේ සියලුම සංස්කාරයන් බිඳි බිඳි බිඳි බිඳි යන බව ඒ කියන්නේ යාට ප්‍රකට වෙනවා නැතිවීම ඇතිවීමට වැඩිය නැතිවීම ප්‍රකට වෙන්න පටන් ගන්නවා අන්න ඒ ඇතිවීමට ඇතිවීමට වැඩිය නැතිවීම ප්‍රකට වෙන්න පටන් ගන්නේ ඇතිවීමට වැඩිය නැතිවීම ප්‍රකට වෙනවා ප්‍රකට වෙලා දැනෙන්න පටන් ගන්නේ භංග උද්‍යව්‍ය ඥානය ඇති වුණාට පස්සේ ඒ පිළිබඳ වූ සිහියක් තියෙනවා උද්‍යව්‍ය ඥානය නෙවෙයි ඒ පිළිබඳ වූ සිහියක් තියෙනවා ඒ කියන්නේ ඇතිවීම නැතිවීම දැක්කහම තමන්ගේ මනසින් ඒකට කියනවා නුවණක් පහළ වුණා කියලා. එතකොට ඒ නුවණ පහළ වීමත් එක්කම තියෙන සිහියක් තියෙනවා. ඊළඟ පියවරට යා හැකි වෙන්නේ අන්න අර පියවර පවත්වාගත්තොත්. හරි. සම්මස්සන ඥානය පවත්වාගත්තොත් තමයි උද්‍යව ඥානය පහළ වෙන්නේ. පච්චේ පරිග්‍රහ ඥානය පවත්වාගත්තොත් තමයි සම්මස්සන ඥානය පහළ වෙන්නේ. නාම රූප පරිච්ඡේදය පවත්ගත්තොත් තමයි නාම රූප පරිච්ඡේදයේ පච්චේ පරිග්‍රහයි සම්මස්න ඥානයේ පවත්ගත්තොත් තමයි උදයව ඥානෙ පහළ වෙන්නේ. එතකොට උදයව්වේ ඇතිවීම නැතිවීම පිළිබඳ Tamanට ඉපදුනා වූ යම් නුවණක් තියනවාද අන්න ඒ නුවණ පිළිබඳ සිහිය කැඩෙන්න දෙන්නේ නැතුව පවත් ගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? පරණ කතාවක් ආයෙ කියන්න. ඉස්සර හැමදාම කියන එකක් නේද? මේක පවත් ගන්න කොහොමද කියලා. එන්නත් ඔන්න කෙනෙක් දැකලා පොඩි ආදරයක් උපදිනවා. දැන් හැම වෙලෙම මතක් වෙනවද? නෑ. ආදරයෙන් නැවත නැවත මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආදරයෙන්ට මොකද වෙන්නේ? ආදරය කියන හැඟීම එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ප්‍රබල වුණොත් මං කියනවා මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම් කියලා. නේද? ගොඩාක් ආදරේ වැඩි වුණොත් එහෙම කෙනෙක් හිතෙන්නේ මොකද වෙන්නේ? ඒ තැනත්තා හෝ තැනත්තියව කාණ්ඩ ගියත්, බොණ්ඩ ගියත්, නාන්න ගියත්, අඳින්න ගියත් හැම වෙලේම මතක් වෙන ස්වභාවයට එනවද නැද්ද? එහෙනම් මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම් කියලා කියනවා. අන්න ඒ බලන්න අන්න බලන්න අන්න ඒ වගේ මේ ඇතිවීම නැතිවීම කියන්නේ අපිට ඇතිවෙන හැඟීමක්. ඒක වචනයක් නෙවෙයි අපි දැනගත්ත වචනය පිළිබඳ හැඟීම Tamanට දැනෙනවා. හැම නිමේෂයකම Tamanගේ දිහා බැලුවොත් දැනෙනවා මේ ශරීරයත් ඇති වෙනවා නැති වෙනවා වේදනාවත් ඇති වෙනවා නැති වෙනවා සංඥාත් ඇති වෙනවා නැති වෙනවා සංස්කාරයනුත් ඇති වෙනවා නැති වෙනවා විඥානයත් ඇති වෙනවා නැති වෙනවා එතකොට අන්නේ ඇතිවීම නැතිවීම පිළිබඳ Tamanට ඉපදුනා වූ යම් නුවණක් සහ සිහියක් කියනවා නම් එතන ඉඳලා අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජිතේ ප්‍රසාරිතේ සංගාලිපත් චීවර දාන්නේ මේ හැම ඉරියව්වකදී මොකද්ද? අන්න අර පිළිමද සිහිය. හරිද? හැම වෙලේම මේ සිහිය කැඩෙන්න දෙන්නේ නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඔය ගානට භාවනාව කරගත්ත යෝගියා වටපිට බලන එකත් අලු කරලා හැමතැනම ඇවිදින එකත් නැති කරලා එක දිගට භාවනා කරන්නේ නම් ඒ තැනත්තා මොකද කරන්න ඕනේ? තමන්ගේ ඇහැට දකින මනසට අරමුණු වෙන ඕනෑම හැම අරමුණකම නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අර තමන්ට ඇතිවෙච්ච සිහිය ගිලිහියා නොදී කොහොම හරි ආරක්ෂා කරන්න ඕන මේක නම් මට දුර්ලභව ලැබිච්ච අවස්ථාවක්. පින්වත් මේ මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. බුද්ධෝත්පාද කාලය දුර්ලභයි. ඒකෝර මනුෂ්‍ය ජීවිතයේ බුද්ධෝත්පාද කාලයේ දෙකක් ලැබීම අපේ කොච්චර දුර්ලභද? කල්‍යාණ මිත්‍ර සේවනය දුර්ලභයි. ඒ ඔක්කොම ලැබිලා තියෙනවා. එතකොට එවැනි කාලයක තමයි ඔය වගේ මහ ප්‍රබල සිතුවිලි ඇති කරගන්න පුළුවන් වෙන්නේ. හරි? ඇතිවීම නැතිවීම කියන එක බලන බලන අතේ Tamante හැඟීම දැනෙන විදිහට ඊට ප්‍රතිවිරුද්ධ හැඟීමක් ඇති නොවන විදිහට මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ මොකද කරන්නේ හැම නිමෙර කොහෙ බැලුවත් මොනවා කරත් ඛණ්ඩ ගියත් බොණ්ඩ ගියත් නාන්න ගියත් ඉඳ ගන්න ගියත් හැම ඉරියව්වකදීමත් Tamanට ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන තත්යකට තමන්ගේ මනසකාරය ගන්න පුළුවන්. හරිද? ආන් එතකොට කියනවා උදයව්‍ය ඥානය ඇති වුණා කියලා. හරි? උදයව්‍ය නාම රූප પરම්පරාවේ උදයව්‍ය ඥානය ඇති වුණා කියලා. ඒ නුවණ ඇති වුණාද පින්වත්නි? ඒ තැනත්තාට ඒ සිහිය නැති වී තියෙන්නේ නැති වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. හොඳයි. ඔන්නෝක පවත්වා ගැනීම දැන් ඕක කය පිළිබඳව නම් ගත්තේ අත්තිකායෝතිවා 50 සතිපට්ඨිතා හෝති. කය පිළිබඳ වූ යම් කිසි සිහියක් ඇති වුණාද ඒ සිහිය පවත්වා ගැනීම හේතු වෙනවා යාව දේව ඥානවත් ඊට එහා ගිය නුවණක් සඳහා යාව දේව ඥානවත් ආය ප්‍රතිස්ථිමත් ආය එතකොට ඕන වෙලාවක ආය නුවණක් ඇති වෙනවා නම් ඒ නුවණත් එක්ක මොකද වෙන්නේ? තව සිහියක් ඒ නුවණට අදාළ සිහිය අපේ මානසිකාරය හැදෙනවා. දැන් උද්‍යව්‍ය ඥානය කියන එක ඇති වෙච්ච කෙනා එක පවත්වාගෙන තමන්ගේ භාවනාව ඉදිරියට සිද්ධ කරගෙන යනකොට මොකද්ද වෙන්නේ සංස්කාරය කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යන විදිහ වැඩිපුර යාට ප්‍රකට වෙන්න පටන් ගන්නවා ඒකට කියනවා බංගාණු දස්සන ඥානය කියලා හැම සංස්කාරයකම තියෙන කැඩෙන ගතිය හැම සංස්කාරයකම තියෙන විදි විදි යන ගතිය තමන්ගේ මනසට හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අන්න දැන් එතකොට නැවත නැවත මොකද්ද මේ තියෙන්නේ? ආය නුවණක්. ආය සිහිය. නේද? හැම වෙලේම මොනවද හිතට දැනෙන්නේ? දැනෙන හැම දෙයක්ම හඳුනා ගන්නවා මම. හඳුනාගත්තට ඒ හඳුනා ගැනීම තුළ හැඟීම තියෙනවා. හඳුනා ගන්නට අපිට කොච්චර හැඟීම් තියෙනවද නේ? මේක කරන්න බැරි දෙයක් කියලා කෙනෙක් හිතයි. හොඳට බලන්න හඳුනා ගන්න එක දැන් අපි සමහර මිනිස්සුන් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීමත් එක්කම තියෙනවා මෙයා නරක මිනිහෙක් කියලා හැඟීමක්. මෙයා හොඳ මිනිහෙක් කියලා හැඟීමක් තියෙනවා. මෙයා අහවල් ජාතකයෙක් කියලා හැඟීමක් තියෙනවා. හැම තැනකම හඳුනාගන්නේ වගේ එක එක ලක්ෂණ තියෙනවා. ඒ ඔක්කොම ලක්ෂණ එකවර අපිට මතක් වෙන්නේ නැහැ. ප්‍රකට ලක්ෂණේ මතක් වෙනවා. දැන් බලන්න මම මෙහෙම කියන්න. ආ ද්‍රවිඩ දරුවෙක් ඉන්නවා සාමාන්‍ය පෙළ අසලක්. දැන් එයා දකින්නට අපිට වැඩියෙන් ප්‍රකට වෙන්නේ සාමාන්‍ය පෙළ අසපත් කියන එකද ද්‍රවිඩ කියන එකද? අපි දෙකම දන්නවා කියනකොට අපි එයා ගැන නේද? ඒ කියන්නේ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන වැඩියෙන් ප්‍රකට ලක්ෂණය තමයි ඉක්මනට මතුවෙන්නේ. අනිත් ඒවා නොදන්නව නෙවෙයි. නේද? කවදාකවත් මට එයා සාමාන්‍ය පෙළ අසමත් කියලා මම හොඳටම දන්නවනම් මට හැම වෙලේම එයා සාමාන්‍ය පෙළ අසමත් කියලා මතක් වෙන්නේ නැහැ. හැබැයි සමත් කියන එක මතක් වෙන්නේ නැහැ. සමත් කියන අදහසක් එන්නෙම නැහැ. දෙන්නම කියන්නේ. කෙනෙක් ඉන්නවා සාමාන්‍ය පෙළ අසමස්. ද්‍රවිඩ කෙනෙක්. ආ දැන් මට එයා ද්‍රවිඩ කෙනෙක්ව මතක් වෙනවා දකින්න මට. සාමාන්‍ය පෙළ මතක් සාමාන්‍ය පෙළ අසමත් කියලා මට හැම වෙලේම මතක් වෙනවද? නෑ. හැබැයි මට ඒ පිළිබඳ නුවණ තියෙනවා. මම දැනගෙන තියෙන්නේ. ඒකෙන්ද එයා සාමාන්‍ය පෙළ සමත් කියන සිතුවිල්ලක් එන්නෙම නෑ. එන්නෙම නෑ. නේද? ඇයි ඒ? දන්න හින්දා. අන්න බලන්න එහෙනම් මේ අවස්ථාව වෙනකොට මෙයා මෙයා දන්නවා මේ සංස්කාරය බිනි බිනි බිනි බිනි යන එකක් කියලා. සංස්කාරය බිනි බිනි යන එකක් කියලා දන්නවා. ඇයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හොඳට මෙනෙහි කරලා තියෙන්නේ. අන්න ඒ බිනි බිනි යනවා කියලා යාට නුවණ පහළ වෙලා තියෙනවා. ආන්ගේ නුවණ හේතුවෙන් එයාට නුවණත් එක්කම පෙරපස නොවේ ඇති වෙන සිහිය හට ගන්නවා. ඒ සිහිය හට ගන්නවා කියන කේම තේරුම මොකද්ද? මම දැන් කිව්වා වගේ මේ බිඳි බිඳි නොයන දෙයක් තියෙනවා අය කියලා අදහසක් නම් කවදාකවත් එන්නේ නැහැ. හැබැයි බිඳි බිඳි යන දේවල් තියෙනවා අය කියන අදහස හැම නිමේෂයකම තියෙන්නේ. ඇයි හැම වෙලේම ඒවත් ළඟ තියෙන හින්දා. Tamanට උරුම වෙලා තියෙන යම්කිසි ආදරයක් තියෙනවා නම් නැත්නම් Tamanගේ කියලා දෙයක් තියෙනවා නම් පුද්ගලික පරිහරණය කරන දේවල් තියෙනවා නම් ඒ හැම දෙයක්ම ওই විදිහට බිඳි බිඳි යන බව Tamanගේ මනසට දැනෙන ගානට එනකන් මේක වර්ධනය කරගෙන යනවා. එතකොට ඒකට කියන බංගාන දස්සන ඥාණයටපත් වුණා. අන්න දැන් එතකොට ඒ සිහිය තුන ඇත්ත නේනම් මේ ඔක්කොම ඔක්කොම කැඩි කැඩි කැඩි කැඩි යනවා නේනම් මේ ඔක්කොම විදි විදි යනවා නේනම් මේක කැඩෙන වෙන පළදු වෙන ස්වභාවයේ තියෙන ඒවා මේවා කැඩි කැඩි කැඩි කැඩි විදි විදි යනවා කියලා Tamanට අදහසක් නුවණක් පහළ වෙනවා. ඒ පහළ වෙච්ච නුවණත් එක්ක අපි මොකද කරන්න ඕනේ? ඒ නුවණත් එක්කම සිහියක් එනවා. නේද? අන්න ඒ පහළ වෙන නුවණත් සිහියක් දැන් මතක තියාගන්න ඕනේ. මොකද කරන්න ඕනේ? ඒක නැවත මෙනෙහි කර කර හැම නිමේෂයකම තමන්ගේ ජීවිතේ ගත කරන හැම නිමේෂයකම ඔය ඇතිවෙච්ච ඥාණයට අදාළ දේවල් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒක ඒක පවත් ගන්න ඕනේ. හරිද? අන්න බලන්න ඒ විදිහට මේක පවත් ගන්නකොට පින්වත්නි එයාට මේ සංස්කාර විශේෂෙහි බයක් උපදිනවා. හරි? මොකක්ද මේ සංස්කාර විශේෂෙහි උපදින බය? මෙන්න මේ වගේ බයක්. අපි හිතමු මේ තමන්ගේ පිටිපස්සෙන් අලියෙක් පන්නන වෙනවා කොයිලා හරි. අලියෙක් පන්නනකොට එනකොට බයක් තියෙනව නේද? කෑ ගහන දඟලන මහ වේගයෙන් දඟලලා දුවමු කියලා බේර බේරෙන්න ඕනේ කියලා දුවන බයක් නේ තියෙන්නේ. ඈතින් ගිනි ගොඩක් තියෙනවා පත්තු වෙන ගිනි අඟුරු ගොඩක් තියෙනවා. ඒක දැක්කහම ඒක දැක්කහම මට බය නෑ. හැබැයි වැටුනොත් කියලා බයක් තියෙනවා. වැටෙන කෙනෙකුට මේකේ භයානකමක් තියෙනවා කියලා දන්න හින්දා මොකද වෙන්නේ අර මෙහෙම මාගේ පිටිපස්සෙන් පන්නන් එයි කියලා බයක් මට ඇත්තේ නෑ. නමුත් ඒකට වැටුනොත් නම් බයක් ඇති වෙනවා කියලා දැනෙනවා. අන්න ඒ වගේ මොකද වෙන්නේ මේ සංස්කාරය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සංස්කාර ධර්මයන් නැත්නම් හේතුනින්දා සකස් වෙන දේවල් වලට අත තියන්න නැත්නම් ඒවා කෙරෙහි බලාපොරොත්තු තියන්න ඒවත් එක්ක එකට ජීවත් වෙන්න ඒවා මගේ අය කියලා අල්ලාගෙන කටයුතු කරන්න බයක් උපදිනවා. හරි. ඒ කියන්නේ මේ සංස්කාරය නොඇල්ලිය යුතු එකක්. ඇයි මේක? බිනි බිනි යන එකක්. මේක හැම වෙලෙම කැඩෙන එකක්, බිඳෙන එකක්, පළදු වෙන එකක්, වෙනස් වෙන එකක්. ආන් ඒක දැක්ක කෙනාට ඔන්න මොකද වෙන්නේ? බයක් බයක් උපදිනවා. අන්න ඒ බය මේක අර හරියට නිකන් මොන වගේද මේ මම් පහරන හොරු වගේක් එනවා කියලා ඔන්න දැන් අපිට මූණට හම්බ වෙනවා කට්ටියක්. බය උපදිනවද නැද්ද? අන්න ඒ වගේ මේ අර මේක මහා විනාශකාරී දෙයක් මේ සංස්කාරය. මේ සංස්කාරය මට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා මම මම මේ වෙනකන් මේ වගේ දේවල් කෙරෙහි ලොකු අවධානයකින් ලොකු කැමැත්තකින් වැඩ කෙරුවා නේද මේ මේ වගේ මට ඇති ප්‍රයෝජනයක් ගන්න එක දිගට පුළුවන්කමක් නැත ඇයි මේ හැම එකක්ම බිඳිනවා බිඳිනවා කියලා බයක් වදනවා අන්න ඒ බිඳෙන හැම නිමේෂයකම බිඳෙන දේටම අපේ හිත යොමු වෙන්න යොමු වෙන්න යොමු වෙන්න යොමු වෙන්න මොකද වෙන්නේ ඒ පිළිබඳව සිහියක් උපදිනවා කියලා මම කිව්වා. ආන් ඒ සිහියත් මොකද කරන්න ඕන? පවත්ත ගන්න ඕන. එතකොට ඊළඟ ඥානය දක්වා යන්න පුළුවන්කම තියෙනවා. ඒ දෙන්නේ හැම වෙලේම බයපදවීම දක්වා බයපදවීම සංස්කාරයන් කෙරෙහි ඇති වෙන බය ස්වභාවය හැම නිමේෂයකම තමන්ගේ තුල සකස් වෙනවා නම් අන්න ඒකට කියනවා බංගාණු බංගාණු පස්සනාව කියලා. ඉතින් ওই විදිහට තමයි නාම මහා විදර්ශනාවන් ඉස්සරහට කරගෙන යන්න ඕනේ. ඒක ආනාපාන සතියෙන් කොහොමද කෙරෙන්නේ කියලාත් අපි ටික ටික සාකච්ඡා කරමු. මම හිතන්නේ අද දවසේ අපි සම්බන්ධ වෙන කාල වේලාව මෙතනින් ඉවර වෙනවා. නමුත් මේ හැමදෙනාම උතුම් විදර්ශනා අවබෝධය සඳහා ඇති කරගන්නා වූ බැල්ම ඇති කරගන්නා වූ දැක්ම ඇති කරගන්නා වූ උත්සාහය හැමදෙනාටම උතුම් යහපත සඳහාම වේවා.